අධිවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අද අපි වෑයම් කරේ සංගීතවේදී පී ඩන්ස්ටන්ද සිල්වාගේ ස්වර ප්‍රාතිහාර්ය පිළිබඳ අදහසක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට. පී ඩන්ස්ටන්ද සිල්වා අපගෙන් වියෝ වෙලා කාලයක් ගත වුණත් ඔහුගේ මේ අපූර්ව ස්වරමාලා මේ සංගීත සංයෝජන අපගේ සවන් පිනවීමට කිසිසේත්ම අපොහසත් වෙන්නේ නැහැ. මේවා අජරාමර ගීත හැටියට අපිට හඳුනා දෙන්නට පුළුවන්. घन मैत्री मूर्ति श्रीपद पद्म नमामि श्री मूर्ति श्रीपद भजन नमामी ගීත මාලාවක් ගුවන්විදුලිය සන්තකව තියෙනවා. දැන් මේ බැති ගීය එක්තරා ශාස්ත්‍රවන්තයෙකුගේ භාෂා ලාවන්‍ය මනාව ප්‍රකට කරන රචනයක්. ඔහු සංස්කෘත භාෂාවත් හුදු හෙළ වදනත් අතිශය ගැළපෙන යෝග්‍ය උචිත ආකාරයට මුසු කරමින් මේ ගීත පදමාලාව රචනා කරනවා. ඊට සුර මාලාවක් එකතු කරන පී දන්සින් සිල්වා මොකද්ද මේ කරලා තියෙන විශ්වකර්ම කටයුත්ත විශාරද ජයන්ත අරවින්ද මේ ගැන මම හිතන්නේ හොඳ විමසුමක් කරයි දන්සින් සිල්වා මේ හොඳ නටන වාදකයා මට මතකයි මේ ඒ වගේම හොඳ මේ තනු නිර්මාපකයා මේ ශ්‍රී ලංකා වාඩි වෙලා මේ ගුවන්විදුලියේ කාර්යාලයෙම හම් කර කර මේ තනු හදන මට හොඳට මතකයි ඒ කාලේ 960 ඒ දශකෙ මුල හරිය වගේ ඉතින් මේ ගීතේත් අර සංස්කෘත මිශ්‍ර භාෂාවට ඒ ගම්භීර රසය උපදින විදිහට විදිහට භක්ති රසය කොහොම මේ ඉස්මතු වෙන විදිහට ලස්සන තනුවක් තමයි මේ රාගධාරී කිවට රාගයක ඡායාව විතරයි දරන්නේ එහෙම දර්ශකමක් හිතවට තියෙනවා. ඊටාම ලස්සන පණුවක්. දැන් මේ ගීතයේ ශෛලියට හත්පසින්ම වෙනස්යයි මට හිතෙන ගීතයක් තමයි අපි ඊළඟට තෝරාගත්තේ මේ සංගීත සංයෝජනය කර ස්වර නිර්මාණය කරලා ඉදිරිපත් කරන්නේ P Dunstan de Silva. Thank you. බම්බරපුයි තැනි රස බොයි මට රහස සංගවාගෙන බම්බරපුයි මම යදනි පාලුව රකි මම යදනි පාලුව රකි මගේ හදවත අනංග කුසකට නෙවේ මට නුදින්ම මගේ හදවත අනංග කුසකට නෙවේ සතිසුව දන්නේ Thank you. Okay. රිද්ම පවත්වාගෙන තමයි මේ ගීතය රචනා කරන්නේ. ඒකට මෙවැනි ගීත ආකෘතියක් සංගීතඥයෙකුට දැන් මේක මට හිතෙන්නේ ඊටාම ලායන්විත තනුවක්. ඊටාම කන සරහන, ඊටාම ලායන්විත භාවයක් තියෙන ගීතයක්. මේ එවැනි ගීත ආකෘතියකට ගීයක් ලියුවහම සංගීතඥයෙකුට මේ සංගීතවත් කිරීමේදී තනුවක් නිර්මාණය කිරීමේදී මොන වගේ පහසුවක්ද ලැබෙන්නේ? යම්කිසි නිශ්චිත රාමුවක් නිර්දේශ කරනවද මේ ගීත රචකයා? මට මේ මගේ යටිහිතේ මට තේරුනේ මේ අර බටියා කාලේ ඉන්දියාවේ අන්න ඒ ගීතයක පොඩි රාමුවක් තියෙනවා ඡායාවක් වගේ. ඒකම මේ හැබැයි දන්සසිකට ඒ රවීන්ද්‍ර සංගීත ආභාෂය තිබුණා. ඒකම තමයි අර අර බට නගාවෙන් වාදනය කරනකොට හරියම අපූර්වයි. මම හිතන්නේ එතුමාම තමයි ඒ බණ්ඩාලා වාදනය කළේ. ඔව් හරිම සංගීතඥයෙකුට මේ පදමාලාවත් එක්ක ඊටාම නිවැරදි තැනකට එක තැනකින් තවත් තැනකට මේ පදමාලාව විසින් ගෙනියන ආකාරයත් මේ ගීත අනුවල වෙනසත් එක්ක අපිට මම හිතන්නේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒකට මුචිත විශිෂ්ට ගායිකාවක් නේද ලැබෙලා තිබුණේ. ඔව් ඇත්තටම ඉන්ද්‍රාණි විජයවණ්ඩාරගේ ලයන්විත හඬත් අතිශයින්ම මේ තනුවත් එක්ක බැඳිලා ඒකේ රසය තීව්‍ර කරලා දෙනවා කියලා මටත් හිතෙනවා. මේ තවත් තනුවක් පී ඩන්සන් සිල්වාගේ නිර්මාණයක්. Thank you. රචනාව ගායනා කරන්නේ එබඳුම විශාරදත්වයක් තියෙන ශාස්ත්‍රීය සංගීතයේ හසල කලාකරුවන් දෙදෙනෙක්. දැන් මේ පදමාලාවත් මම හිතන්නේ අපූර්ව පදමාලාවක්. දැන් සස්්‍ය ශාමලී ලංකා ධරණී අපේ ජාතියේ ප්‍රෞಢත්වය පිළිබඳ හැඟීමක් මේ පදයක් පාසා අර්ථ විස්තරණය නොකරගත්තත් මේ ජාතියේ ප්‍රෞಢත්වය පිළිබඳ හැඟීමක් මේ ගැඹුරු වචන වලින් දුරිත වෙනවා. ඉතින් දැන් මේ තනුව ගායනා කිරීමේදී මම දැක්ක ඔබ අපූර්වයට මේක රස විඳිනවා. ඔහුගේ මේ ගායිකාවගේ සහ ගායනා පෑයනේ එළිය ආලෝකය ප්‍රභාව කොහොමද මේ මොහුගේ තනුවත් එක්ක ඉස්මතු වෙලා පේන්නේ මොකද මේ තුන් දෙනාම මේ රසය හංගන්න <laughs> මේ තුන් දෙනෙක් දෙේ මට මතකයි දාසන් සිල්වා එතකොට දායරත්න එතකොට අමර තුන් දෙනාම බොහෝ හොඳේ පුදුමාකාර රසිකයෝ සංගීත ඉතින් මේගොල්ලෝ තාම රසවත් ගීත තමයි ගායනා කළේ මේකේ විශේෂයෙන්ම අර සංස්කෘත මිශ්‍ර වචන ඒවට සරල වෙන විදිහට අර රාග වල ඡායාව එන්න ඡායාවට පරිණාම රාග පේන විදිහේ තරමට පැහැදිලිව රාග ආශ්‍රය කරගෙන තිබුණා. ඔව් මම හිතන්නේ ගායනයේදී හුදෙක් වචන ටික උච්චාරණය කිරීම පමණක් නෙවෙයි. ඒ ගායනයේදී භාවාත්මක වීම සහ ඒ ශාස්ත්‍රීය පදනම නිසා ලැබෙන නිර්මාණාත්මක ගායනය ගීතයකදී වැදගත් වෙනවා. මේ අද අපි තෝරගත්ත අවසන් ගීතය මේ තනු නිර්මාණය කරන්නේ සංගීතවේදී පී ඩන්ස්ටන් ද සිල්වා. ජයකුලිපියතුමාගේ පදමාලාව ගායනා කළේ නාහනේ රණසිංහ. අද අපි වෑයම් කරේ සංගීතවේදී පී ඩන්ස්ටන් සිල්වාගේ ස්වර ප්‍රාතිහාර්ය පිළිබඳ අදහසක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට. පී ඩන්ස්ටන් සිල්වා අපගෙන් වියෝ වෙලා කාලයක් ගත වුණත් ඔහුගේ මේ අපූර්ව ස්වරමාලා මේ සංගීත සංයෝජන අපගේ සවන් පිනවීමට කිසිසේත්ම අපොහසත් වෙන්නේ නැහැ. මේවා අජරාමර ගීත හැටියට අපිට හඳුනා දෙන්නට පුළුවන්. ජනරන්ජනගේ මෙහිදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය නදිරා මනම්පේරි නිෂ්පාදනය සුරේකා පෙරේරා දැන් වේලාව පසුරු එක පසුවී විනාඩි 54යි ඔබ එක්ව සිටින්නේ සදීශී සේවය සමගයි. ජනහද සිතම්